නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදී මානෝකෝ බිකෝ බද්දෝ මාරස්ස අනුපාදීමානෝ මුත්තෝ පාපිමතෝ ගත්තා වූ සදහවතුනි අනුග්‍රහක බවතුන් අපට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධෙන් මිදීම පැහැදිලි කරන ධර්ම න්‍යාය පිළිබඳ ධර්ම දේශනයක් කරන්න කියලා තමයි ඉල්ලලා තිබෙන්නේ. මා කැමති යම් තැනකින් පටන් ගන්න. උපාදා උපාදීය සූත්‍රයම පැහැදිලි කරන්න නෙමෙයි මම ගත්තේ මේකට අදාළ ධර්ම පාඩයක් නිසා. ඒක තථාගතයන් වහන්සේට වික්ෂුවක් ඉල්ලීමක් කරලා තිබෙනවා ස්වාමීන් මට කෙටියෙන් බණ කියන්න කියලා. එතකොට ඒකට තථාගතයන් වහන්සේ දීපු පිළිතුර තමයි කෙටියෙන් බණ කියන එක. උපාදානය කර ගැනීමෙන් මායයට බැඳේ උපාදානය කර නොගැනීමෙන් මායාවෙන් මිදේ. මෙපමණයි සම්පූර්ණ බුදු සමයම මෙපමණයි තවත් ක්‍රම කීයකින් ඉදිරිපත් කළත් ඔබටත් කලක් ධර්මස්වරණය කළ පිරිස් වශයෙන් මේක තේරුම් ගන්න පුළුවනි නම් මේක තුල පවතින අදාළ කාරණාව. එවිට එහෙමනම් අපි ඉගෙන ගන්න ඕන කාරණේ කොමක්ද? තථාගත බුදු පියාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයේ ඉක්මවා යමින් ශික්ෂාවද සංවරය අනුමත කළත් ඒ ඉක්මවා යමින් ඊට එහා ගිය ඒකකයක් මුල් කොටගත්තු සංවරයක් පැහැදිලි කරලා තිබෙනවා. ඒකකයක් මුල් කොටලා. ස්ත්‍රී භව හෝ පුරුෂ භව හෝ ගිහි භව නෙවෙයි, පැවිදි භව නෙවෙයි. ඒකකයක් මුල් කොටගත්තු සංවරයක්. අන්නේ ඒකකයක් මුල් කොටගත්තු සංවරය තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ දේශනාවේදී මා ඔබට පැහැදිලි කළා දසවස්තක සම්මාදිට්ඨිය ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා ශික්ෂාපද මුල් කොටගත්තු පුද්ගලයෙක් වශයෙන් වෙන්වීමේ සංවරය ආර්ය සම්මාදිට්ඨිය ස්කන්ධ පංචකය මුල් කොටගත් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකිරීමෙන් වෙන සංවරය කියලා. ඒක ආර්ය සංවරය. එනම් ඒ කරුණ එහෙම දෙකක් ත්‍රිපිටකයේ තිබෙනවානේ. තිබුණට මහාචත්තාරි සක සූත්‍රයේ සඳහන් සම්මාදිට්ඨිය විස්තර නොවෙනකොට සමාජයක අනුගමනය කරන්න බෑනේ කාටවත්. එවිට අර අනිකුත් සම්මාදිට්ඨියට සීමා වෙමින් සමස්ත වශයෙන් ගත්තල් නරක මිනිසුන්ගෙන් වෙන්න උනා වූ සිල්වත් මිනිසුන් වශයෙන් ජීවත් වෙමින් නමුත් ජීවිතයෙන් එහා පැත්තට කළා වූ හොඳ කර්මයන්ගේ උපාදානය තුළ පරලෝ යන ගමනකට තමයි සමස්ත සමාජයේම පාහේ මම 100ක් කියලා කියන්න කැමති නැහැ මා උපන් සමාජය තුළ හැඩ හැඩ ගහිලා තිබුණේ එතකොට මේ කාමයන් පැත්තට හොයනකොට කාමයසන අයවැය දිනු සඳහා පහසුකම් හමු වෙනවා වගේම ශාසනික පිරිස් ඒ සඳහා පොතපත කියමින් උත්සාහ කරන විට බ්‍රහ්මචරී දේශනාවත් හමු වෙනවා. සදහම් මත උනොත් බබලනවායි කියලා කියනවනේ. ඒකට ආයේ අමුතුවෙන් විරේක් පහළ වෙන්න අවශ්‍යත් නැහැ, විරේක් වෙන්න ඕනත් නැහැ. ඒක පරිණාමයේම ප්‍රතිඵලයක්. සේවස් තුනක් තුනමාරක් තිස්සේ උපපා උපසපන් භවෙන් පවා තුරන් වී තිබුණ සමාජයක් උපසපන් භවයේ පිහිටවාගෙන ශ්‍රී ලාංකික වික්ෂු පරපුරක් විසින් කෝවට බෙදලා තිබුණත් යම් ආකාරයකට දිනු කරලා තිබෙනවා. ඉතින් ඒකේ ඒකේ ප්‍රතිඵලය කොයි මොහොතක හෝ උපරිමයටපත් වෙන්න ඕන. කාතුලින් හෝ. ඒකයි සදහම් මතුනොත් බබලනවා විවෘත් මේ මේ වැසුනොත් බබලන්නේ නැහැ කියලා කියන්නේ. අන්න මේ කාරණා තුළදී අපට හැකියාවක් ඇති වෙන්න ඕන මේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන එක පොතෙන් කියවන එක වෙනකොට ඔබ තුල දකින්න. උපාදානයේ දුක් ගෙනත් දෙනවා කියන එක. එතකොට උපාදානයේ වෙන හැටි ජීවිතය තුළ බලන්න බෑ. ඒක ජීවිතේට එක වතාවක් සිදුවන දෙයක් නෙවෙයි. ඒක ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ අරමුණක සිදුවෙන දෙයක්. අරමුණෙන් අරමුණට සිදුවෙන දෙයක්. නිසා මේ අරමුණ තුළ ක්‍රියාකාරීත්වය තථාගතයන් වහන්සේ අභිධර්මයේ වශයෙන් දේශනා කරනවා මම දකින්නේ. ඒක අරමුණ තුළ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න තමයි අපට මේ පංචස්කන්ධ කියන වචනේ දැනගන්න ඕන. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ අපි අතින් සිදුවන වරදක් නිසා. අනතුරුව ඒවා නැවත උපදමින් අපට ජරා ව්‍යාධි ශෝක මරණ ගෙනත් දෙන්නේ අපි විසින් ඒ හදාගත්ත වරද නිසා. එතකොට පංචස්කන්ධා දුක්ඛා කියලා දේශනා කර බුදු සමයක් බුද්ධ ධර්මපදයක් මේකේ නැහැ. උපාදානස්කන්ධා දුක්ඛා. එහෙනම් උපාදානය හදාගත්තොත් ඒ උපාදානය තුළ පවට විපාක වෙනව පිනට විපාක වෙනව ධානයට විපාක වෙනව තිබේවි නමුත් උපාදානෙන් ගෙනත් දෙන්නා වූ ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් දුම්නස් නම් වූ කාරණා ටික පෞකාරයටත් පින්කාරයටත් දෙන්නටම තියෙනවා අඩු වැඩි වශයෙන්. දැන් ඔය අටරෝධහමේ කම්පාවකදී නැත්නම් ඥාති විසණයකදී අඬන්නේ දොඩන්නේ දුක් වෙන්නේ පෘථග්ජනය විතරද? කියන්නේ පෞකාරය විතරද? නෑ පින්කාරයොත් අඬනවා පින්කාරයොත් තලපෙනවා පූජ්‍යපක්ෂයේ ස්ත්‍රී පුරුෂයත් මම දැකලා තියෙනවා ඒ වැළපෙනවා. ඒ කියන්නේ අටරෝදහම දරා ගන්නට ඇති ශක්තියක් පෘථග්ජන සමාජයට නැහැ. පෘථග්ජන කියලා කියන්නේ සිදුවෙන දේ මමකට බාර ගන්නවා කියන එක නේ. එහෙමනේ මම හදා ගන්නවායි කියලා කියන්නේ. එතකොට ඔවුන්ට ළමා කාලයේ පටන්ම සිදු වුණා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා අටකට මුහුණ දෙන්න. ඔවුන් ඒවෙන් මම හදාගත්තා. හතරකට කැමති හතරකට අකමැති. බොහෝ දුර ඇවිදින් ඒ බොහෝදර ඇවිදින් උපාදානය කරගත්ත වරද නිසා අද අදාළකට ගැටෙනකොට Taman හදාගත්ත දේ සිතට ඇවිදින් Taman ඇලුන ප්‍රමාණයට අනුව දුක් ගෙනත් වෙනවා. ගැටුණු ප්‍රමාණයට අනුව දුක් ගෙනත් වෙනවා. ඇලුන ප්‍රමාණයට අනුව ලෝභමත් වෙලා දුක් ගෙනත් වෙනවා. ගැටුණු ප්‍රමාණයට අනුව දේශමත් වෙලා දුක් ගෙනත් වෙනවා. ඒ ලෝභය ඇලෙන කාරණාවට ලෝභය මම කියලා කියනවා. ද්වේෂය ඇලෙන කාරණාවට ද්වේෂය මම කියලා කියනවා. අන්න ඒ විදිහට ඒ මම යන්න මම සාමාන්‍යයෙන් විහිළුවට වගේ කියන වචනේ ගත්තාම ම යන්න ම යන්න හෝ කයන්න යන්න කොට ගන්න එපා. ඒක තමයි සමාජය කළේ. ඔය කොටස් 32කට බෙදලා ඒ එකක් එකක් පාසා කල්පනා කරලා බලලා මේකකවත් මම නැති නිසා මම නෑ කියලා පදයක් ඔය මට අවුරුදු 15 20 කාලේ මම අහලා තියෙනවා. ඒක උගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙකුගේ බෙදීමක් වශයෙන් මම පිළිගන්නේ කාගේ හරි අහිංසක උපාසකම්ම කෙනෙකුගේ උපාසක මහත්කෙකුගේ හරි බෙදීමක් කියලා තමයි මට හිතෙන්නේ. මන්දයාත් ඊට අදාළ සූත්‍රයකුත් තිබෙනවා මම මේ මතක් කළා. ඒකේ පෙන්වන්නේ ඕක නෙමෙයි මහා රුක්කහෝ තරුණ රුක්ක වැනි සූත්‍රයක් තුල මේ කෙලස් මුල්සුන් කරන ආකාරය. නමුත් ගහක් මුල් කරන දේශනා කරන නිසා අලුදූරි කරලා හුළඟේ පාකරන එක හෝ වතුර යරන එක දක්වා සියුම් කිරීමක් කරලා තිබෙනවා. ඒ සියුම් කිරීම වෙන්න ඇති කෙනෙක් හිතලා කය සියුම් කරන ගිහිල්ලා අලුදූරි කරලා බලවට පස්සෙන් දැරියොත් හරි වතුරේ පාකලොත් හරි මම නැත් නෑ කියලා හිතෙන්නේ නැත්te කියලා මට හිතෙනවා. නමුත් අර උපමාව පෙන්වලා තිබෙන්නේ ඒක නෙවෙයි ක්ලේශයන් ප්‍රහීණය සඳහා. ඒ නිසා අපි ඒ තැනින් ඉවතට එන්න වෙනවා. මොකද අපට අසතවන්ත සූත්‍රයේ උදව් දෙනවා මම කොටගත්තේ කය නෙමෙයි සිතට එන දේ කියලා. ඒ ඒ මොහොතේ සිතට එන්නේ මොන තරම් දේවල්ද? ඒ ඕනෑ දෙයක් තුළ අපට මේ ඒ මොහොතට එන දෙහි ඇලීමෙන් ගැටීමෙන් මේ මඤ්ඤමාණය හදාගෙන සතරට බැඳෙන්න පුළුවන්. එතකොට අපිට එහෙනම් හොඳට පැහැදිලි වෙන්න ඕන මේ බුදුසමේ දුකටපත් වීමත් පංචස්කන්ධය තුල පැහැදිලි කරනවා. ඒක පංච උපාදානස්කන්ධය බවටපත් වෙනවායි කියලා. දුකින් මිදීමට ආපහු උපාදානයේ නොවි මිදෙන ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. පැහැදිලි කරලා තිබෙනවා. වසර 10කට කිට්ටු කාලයක් 8කට කිට්ටු කාලයක් තිස්සේ අපි ඒ ගැන කරුණු පැහැදිලි කරනවා. නමුත් ඒක පැහැදිලි කරන ආකාරයේ ගැඹුරට තේරුම් ගන්නට අපහසුයි වචනේ මාත්‍රයෙන් අරගෙන අපිට ඉදිරිපත් කරන ප්‍රශ්නයක්. එක එක ප්‍රශ්නයක එක ඉදිරිපත් කරනවා. එතකොට වුන්ට ජීවිතෙන් හොරුනේ භාවනාව කියලා යමක් කරන්න ඉඳගෙන හරි හිටගෙන හරි ඇවිදින් හරි දෙන දෙයක් කරන්න කර්මස්ථානයක් වඩන මොනවා හරි කරන්න. මේ කරන එක දසවස්තුක සම්මාදිට්ඨියේ දාන සීල භාවනාවේ වැඩක්. ආර්ය සම්මාදිට්ඨියේ වැඩේ කරන එක නෙමෙයි නොකරන එක. නමුත් නොකරන එක කරන හැටි තේරෙන්නේ නැහැ. කරලමනේ පුරුදු වෙන්නේ. ඒ නිසා තමයි මම මේ මහාචාර්ය සක සූත්‍රය දේශනා කරපු දවසේ මෙන්න මේකටයි නොකිරීම කියලා කියන්නේ කියලා පැහැදිලි කළේ. එපමණක් නෙවෙයි මේ දින ගණනාවක් තිස්සේ මම ක්‍රමෙන් මේක ගැඹුරට අරන් ඇවිදින් මේ ස්ත්‍රී පුරුෂ ගිහිපැදි ભેදෙන්තරව මේ මේ අනුග්‍රහක බවතුන් ඉල්ලා තිබෙන පරිදි උපාදානෙන් මිදීම කොහොමද කරන්න පුළුවන් කියන කරුණ මේ සමීප කරමින් හිටිය ටික ටික. ඉතින් මේවට මම දකින කරුණක් තමයි මේ සාමාන්‍යයෙන් පාසල් මට්ටමේ හෝ දහම් පාසල් මට්ටමේ හෝ අපිට උගන්වනකොට දීලා තිබෙන අර්ථේ හිර වෙන්නේ නැතුව ඊටහාට යන්න ඕන. අන්න එතනයි මේ ගැටලුව තියෙන්නේ. අපි ඒ අරුත් පරම සත්‍ය කියලා හිතා ගන්නවා. නමුත් වචනකට නිත්‍ය නියතාර්ථයක් නැහැ. ලෝකයා මේ වචන හදලා තින්නේ නැති බුදුන් වහන්සේ පහළ වෙනකොට ඔවුන් ඒවට අනාර්ය අර්ථයක් දීලා තිබෙන්නේ නැති. තථාගතයන් වහන්සේ ගැඹුර දකමින් ආර්ය අර්ථයක් දෙනවා. ආර්යයන් වහන්සේලා ආර්ය අර්ථය භාවිතා කළාට ආර්යයන්ගෙන් තුරන් වුණු යුගයක් පහළ වෙනකොට අනුක්‍රම අනුපුබ්බේන ප්‍රමක්‍රමින් මේ අර්ථ ආයෙත් පෘථග්ජන අයදටපත් වෙනවා. එතකොට ඔවුන්ට පේන මට්ටමින් ඒවා විස්තර කරනවා අරුණාම අර තැනට යන්න බැරි වෙනවා. අර කවුරු හරි අහිංසකෙක් කය කියන්නේ මම කියලා අරගෙන ඒක ගොඩක් තිස් දෙයකට බෙදලා බලපුවාම ඒකේ මම නැති ඉන්නවා මම කියලා කෙනෙක් නැහැ කියලා උත්තරයක් හදලා දීලා තිබුණා. නමුත් කිය කියා ඉන්න පුළුවන්. නැති වෙන්නේ නැහැ. නිසා අපි අද වෙන විට ධර්ම ශ්‍රවණය කරලා ඔබ ආපු ගමනක් තියෙනවා නම් ජීවිතේ බෞද්ධෝ බෞද්ධ නොවන ජීවිතයක් තුළ ඒ දෙකේදීම බෞද්ධ ජීවිතයට කියලා නැහැ. මේ මඤ්ඤමාණයෙන් නැත්තම් උපාදීයේ මාණයෙන් ඔබ මම හදාගෙන දුක් සාගරේ ගැඹුරට යමින් ඉන්නවා. සාමාන්‍යයෙන් මම දක්ින්නේ දරුවෙක් ඉන්නේ දුක් සාගරේ වෙරළේ. නමුත් ඔහු ටිකෙන් ටික ටිකෙන් ටික මේ දන්නේ නැතුව මේ උපාදීය මානෝ කියන වරද කරන නිසා මඤ්ඤමානෝ කියන වරද කරන නිසා ඔහු දුක් සාගරේ ගැඹුරට යනවා. ඒ ගැඹුර සීමාවක් නැහැ එක එක පුද්ගලයාට. විසාකාවට අදාළ පදයෙන් ගන්නවා නම් ඇලෙන කරුණු 100ක් තියෙනවා නම් දුක් 100ක්. අනර ඇලෙන කරුණු වලනේ දුක් තියෙන්නේ ලෝකෙ නෙමෙයිනේ ජීවිතේ නෙමෙයිනේ. මේ ඇලෙන කරුණු යන මාර්ගය යන එක පෘථග්ජන භාවයයි නොඇලී නිදහස් වෙන්න තථාගතයන් වහන්සේ ධර්ම ආලෝකයක් දීලා තියෙනවා. උන්වහන්සේ අත්‍යහදාත් හදා බැලුවා වූ ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ මාවතක් දීලා තිබෙනවා. ඒ මාවත සරණ කරගන්නවා කියන එක නේ ධර්මයේ සරණ කියන්නේ. සසර ගමනක් හැදෙනවා අපට පවපින ධානය තුළ කොහේ ඉපදුනත් මොන ආගමේ ඉපදුනත් තථාගතයන් වහන්සේ භවගාමීත්වයෙන් මිදීම සඳහා යම්කිසි දහම් පිළිවෙතක් ධර්ම මාවතක් දේශනා කරලා තිබෙනවා. අන්නේ මමත්වෙන් මිදීම සඳහා ඒ ධර්මය සරණ කරගන්න පටන් ගන්න වෙනවා. ඒකයි මම කියන්නේ මේ ධර්මයේ සරණ කරගත්ත හැකි පටිසෝතගාමී පුද්ගලයාට නැත්තම් මේ ආර්ය පුද්ගලයාටයි කියලා. නමුත් ඒකෙත් අපි අර පුතග්ජන මට්ටමට එනකොට ධර්මයේ සරණ කියලා සරලාර්ථයක් හදාගෙන ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනා, ධර්මයේ කියන්නේ බණ පොත, ධර්මයේ කියන්නේ බණ කතා කියලා අර සරලාර්ථයක් හදාන තියෙන්නේ. මෙන්න මෙසේ සමස්ත බෞද්ධ සමාජයේට තථාගතයන් වහන්සේ වදාළ සදහම්හි සරණින් දුකින් මිදීමට ඉහාත්මාසෙන් අවශ්‍ය කටයුත්ත කිරීමට අවශ්‍ය මාර්ගය අහිමි වුණා. සමහර විට ඔය බුද්ධ ජයන්ති වැනි අනාවැකි තවත් ඔය එක එක අදහස් තිබෙන්නේ ඔය ධර්ම මාර්ගයේ විවෘත වීම විය හැකියි. එතකොට එය ඔබ පිළිගත යුත්තේ පුද්ගලයෙක් කෙරෙහි විශේෂ පැහැදීමකින් නෙවෙයි. වත්මන් සමාජයේ යම් යම් කරුණු පැහැදිලි කරනකොට ඒ අය පුද්ගලයන්ට බැඳිලා සංස්ථාවන් හදාගෙන අර මේ සමාජ සමාජ සකස් වෙනවා. අර තියෙන ලංකාවේ කියලා සොසයිටිස් අන්න ඒ වගේ ඒ ඒ ඒ අයගේ ධර්මයේ කියලා. නමුත් කාගේවත් ධර්මයේ කියනවට වඩා ඔකට හොඳ වෙන්නේ තථාගතයන් වහන්සේ හෙලිකල ධර්මයේ කියන එක. ඒක එළි වෙන ආකාරයක එක්කෙනාගේ මුඛයන්ගෙන් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. වෙනස්කම් තුලිත කරලා බලන්න යන එකට වඩා අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් ඔබට ගැළපෙන්නේ කෝකද? හරි කෝකද? ප්‍රතිඵල ලැබෙන්නේ කෝකද? මන්දත් මේක සම්දිච්චකනේ. ඉහාත්ම වශයෙන්ම ප්‍රතිඵල ලැබෙන දෙයක්. අනිසා අනුගමනය කරපුවම ප්‍රතිඵල ලැබෙන එක කෙලෙස් යටපත් වීම ඈත් වීම නම් ඒක බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සිද්ධ වුණා. අනුගමනය කිරීම තුළ ලැබෙන්න ඕන මොනවාද? ක්ලේශයන් ප්‍රහීන වීම සහ මගඵල. මගඵල මාර්ග පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ඵලයේවත් නිර්වාණය. සමීප වෙන බව දැනෙන එක. මේ කරුණයි අපට තේරුම් ගන්න අවශ්‍යකමක් තිබෙන්නේ. එසේනම් අපට එහිදී පංචස්කන්ධ කියන වචන ධර්තාව පිළිබඳව දැන් ඔබට මන අවබෝධයක් තියෙන්න ඕන. ඒක ඔබ තුල ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව වචන පහ පිළිබඳව නෙමෙයි රූප වේදනා සංඥා සංකාර කියන වචන පහ පිළිබඳව නෙමෙයි. ඒ වචන වලින් කියවන ක්‍රියාකලාපයේ ඔබේ ඇස තුල කන තුල නාසය තුල සිදුවෙන ආකාරය පිළිබඳව තේරෙන්න ඕන. ඒක ඉතින් හැමදාම කියලා තියෙන නිසා මෙතෙන්ට ගන්න ඕන කියලා මම හිතන්නේත් නැහැ. නැත්තාවදුරටත් ඒක ඉතින් අර රූප කියන්නේ ශරීරය කියන අදහසෙන් කියවෙනවා. රූප කියන්නේ පඨවි ආපෝ දේව කියන අසින් තේරෙනවා. මට ඉතින් ඔය හමුවෙච්ච සූත්‍රවල ඕනතරම් මේකට මේක නෙවෙයි ඇත්ත කියන්න පැහැදිලි කරන්න සාධක තිබෙනවා. තවත් මාත්‍රකාවක් ඉල්ලලා තිබුණ දවසක කෙනෙක් ඒ මාත්‍රකාවක් ඔස්සේ බලමු අපි. මෙහෙම ගන්නකෝ. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා ගත්තාම රූප කියන්නේ ශරීරය කියන්න බෑනේ. ශබ්ද ශබ්ද කනට, ගන්ධ නාසයට, රස දිවට, පහස කයට, අරමුණු සිතට. එහෙනම් රූප කියන්නේ ඇසටනේ. එහෙම තිබෙන තැන් තිබෙනවානේ. එතකොට දොරවල් හයට ගන්න අරමුණු කියන එක පිළිබඳව කවුරු කොතරම් වැරදියට කිව්වත් ඔබ පැහැදිලි කරගන්න ඕන. ඒකයි වෙන්න ඕන කාරණාව. එවිට මේ අරමුණු වල තවත් දැක්මක් තියෙන්න වෙනවා. අරමුණ අපි කතා කරන්නේ ලෝකයේ තියෙන දේවල් දකින්නයි කියලා. ඒක ලෝක සම්මතයට පිළිගත්තට කමක් නැහැ. නමුත් ඒ ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන අපේවට අදාළ අගයක් එකතු කරමින් චිත්තාභ්‍යන්තරයට එකතු කරනවා යලි හටගෙන දකින්න. මෙන්න මේ චිත්තාභ්‍යන්තරයට එකතු කිරීමේදී ලෝභයෙන් බැඳීම, ද්වේෂයෙන් ගැටීම, මෝහයෙන් මුලා වීම කියන කාරණයක් එක්ක තමයි කලවම් කරලා එකතු කරන්නේ. එතකොට අන්න ඒ වගේ ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි වෙනකොට පස්දොරට ගැටීමේදී හෝ මනෝද්වාරයෙන් පැමිණීමේදී හෝ ඔබේ සිතට එන්න තිබෙන ඉඩ කඩ. බාහිර දේවල් උදව් කරගෙන ඔබේ සිතට එන්න තියෙන ඉඩ කඩ ඔබ හදාගත්ත එක. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ලෝකේ දීලා තියෙන්නේ අස්කම් නාස දේවකය ලෝකේ දැකලා ජීවත් වෙන්න තමයි. තහනමක් එහෙම නෑ ඒක. එතකොට ඒක ඒ ඒ මොහොතේ දේවල් දැකලා දැන් සාමාන්‍යයෙන් ඇසට සම්බන්ධ වෙන දේ දැකලා වලාකුලක සැර බව සහ නැත්නම් වලාකුලක තුනී බව සහ ඝන බව දැක්කම මේකට නම් රෙදි ටික ගන්න ඕන මේකට නම් වී ටික එළියට ගන්න ඕන ඇතුළට ගන්න ඕන මේක තද වැස්සක් කියලා දැක්කේ නැතුව කොහොමද තීරණය කරන්නේ පොඩි වෙහි කලුවක් ආවට එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් මම පෙන්නුවේ. ඒ වගේ ඔබට රසය සම්බන්ධයෙන් ගත් කල ගන්ධය සම්බන්ධයෙන් ගත් කල ගන්ධයේදී දැනෙනවා සිත් ඇද ගන්නා සහ දුර්ගන්ධයක්. රසයේදී දැනෙනවා මෙතනින් එහාට ගිලින්න හොඳ නෑ මේක අගුණයි කියන එක. අන්න ඒ විදිහට ඒවා දීලා තියෙන්නේ ලෝකේ ජීවත් වෙන්නනේ. කිසි වරදක් ඒක නැහැනේ. නමුත් ඒ මොහොතට හමු වෙන රූපේ හරි වැරදි හොඳ නරක හඳුනා ගැනීමට දීලා තියෙන දේ අපි ඊට පස්සේ වෙනම රූපයක් හදා ගන්නවා සිතේ. Taman කැමති. ඉතින් ඒක ඊයේ අද හෙට නැවත නැවතත් නැවත නැවතත් හැන්දෑවට බලන්න වාඩි වෙනවා ලෝකෙ ඔක්කොම අමතක කරලා. අන්න එහෙමනේ ඒක රූපකාමයක්. ඒකට දැන් හමු වෙන දේ බලනවා නෙමෙයි බලන්න වාඩි වෙනවා. ඔය එක එක ජනප්‍රිය තියෙන්නේ මේ ශබ්දස්ය මාධ්‍යවල ඒබඳු දර්ශන කැම්බීම් දරුවන් විවීම් ඔක්කොම අමතක කරලා වාඩි වෙන්නේ ඒක තමයි රූප උපාදානය කියන්නේ. නැවත නැවතත් ඒක බලන්න ඕන. ඒ නිසා අවශ්‍ය මොහොතට ඇසට හමු වෙනකොට දකින්න එක වෙනයි. නමුත් ඒක නැවත නැවත උපදවා ගන්නට තිරයක් ඔස්සේ ඉඳගෙන වාඩි වෙලා බලන ඉන්න එක වෙනයි. දැන් ඔක බලන්නේ අපි කියමුකෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල කියලා සිනමාවේ හෝ රූපවාහිනියේ කියලා. දැන් ඔබ දකින්නේ තිරයක් තුළ සෙවණැල්ලක් නේ. නමුත් තිරයක් තුළ සෙවණැල්ල උදව් කරගෙන ඔබ ඊට ඇලුම් කරන ස්වභාවය හිතේ උපදවා ගන්නවා. ඇත්ත නැත්තට මේක යමක් නැහැ. නමුත් ඒ තිරේක්ත ස්වභාවයෙන් ඔබ ඇලුම් කරන ස්වභාවය ඔබේ හිත උපදවා ගන්නට පිරේ වැටෙන සෙවණැල්ල උදව් වෙනවා. දැන් ඊතරනේ තමන්ගේ හිතට එන දේ බලන එක තමයි කරන්නේ කියන එක පිළිබඳව මේ අදට වඩා ඒ කාලේ හදපු විකට කවියක් තියෙනවා. ඒකේ තියෙනවා ඕක. අපි අද තේරුම් ගන්න ඕනේ ඒක. දැන් ඔය මම හිතා අවුරුදු 50ක් 60කට 70කට පමණ පෙරණි ඔය ශ්‍රීදීතරයට නැත්තම් සිනමාව කියන එක ආවේ ගිහින් වාඩි වෙලා බලන්න. එතකොට ශ්‍රීදීතරයක් දැස බලන්ගෙන මේ රූප දර්ශන දිහා බලලානේ සතුට හෝ දුක උපදවා ගන්නෙ. ඒ තියෙන දෙයක් බලනවා නෙමෙයි ශ්‍රීදීතරයකට වෙනල්ලක් දිහානේ බලන්නේ. ඒකත් උදව් වෙනවා අපිට. ඉතින් මේ නිසා ඒ කාලේ ඔය ගැමි විවාහාරයේ තිබුණා මේ මේ මේ වැඩේට ගොන්නු වරෙව් සල්ලි දියව් මේ ඊළඟ වචනේත් මම කියන්නම් රෙද්ද බලව් දැන් ඵලයව් කියලා නමක් හදලා තිබුණා. ඉතින් අර බලන්න දෙයක් නැහැ සුදු පාර වස්ත්‍රයක් තියෙන ත්‍රිවිධිරේ කියලා. ඒක දී කලවම් කරලා නිසා. ඉතින් ඒක දිහා බලන් ඉඳලා එනවා. ඒකට හදපු උපහාස පදේ තමයි අර. මමවා කතා කරන්නේ ඒකට නෙමෙයි. එතකොට මේ ත්‍රිරේ තියෙන දේ තුලින් Tamanට අදාළ ලෝභයේ දේශේ මොහේ උපදවා ගන්නේ Taman හදාගත්ත එක. ඔය ඔය මොනවා හරි නැරඹීම කියලා කියන්නේ ආශා කරනවා පිළිකුල් කරනවා කියන එකේ තේරුම තමන් හදාගත්ත දේ උපදවාගෙන බලන්න අර ඒක උදව් කරගන්න එක කියන එක තේරුම් ගන්න එක හරිම ලේසි මේ ලෝකේ හඳුනා ගන්න. උපාදානෙන් මිදෙන්න හරිම උදව්වක් වෙනවා. ඒකටයි මම මේවා කියන්නේ. ඉතින් බුදුන් වහන්සේ ඕක හරියටම පැහැදිලි කරලා තිබෙනවා. මේ වචනේත් ගන්නකෝ. කාමය කියන්නේ තමන් හදාගත්තු සංකල්පය. සංකප්ප රාග පුරිසස්ස කාමා. අර රිදීතරේ හරි ඇත්තටම මේ සුන්දර වරණාවක් තුළ හරි ඒක තියෙන සුන්දරත්වයක් තියෙනවා. නමුත් මේතේ කාමායාන චිත්‍රානි ලෝකේ. විචිත්‍ර ලෝකයේ ඇති කාමයක් නැහැ. කාමයේ ඔබ හදාගත් එකක්. ඉතින් හැන්දෑවට හැන්දෑවට වාඩි වෙනවා නම් එතකොට තමන්ගේ හිතේ තියෙන කාමයේ උපදවා ගන්නනේ අර රිදීතරි හරි රූපවාහිනිතරි හරි උදව් කරන්නේ. අපි කියනවා නාට්‍යයක් බලනවා කියලා නෝත් ඇත්ත සිද්ධිය තමන්ගේ හිතේ පවතින ලෝභ දේශ මොහ උපදවා ගන්න බාහිරික උදව් කරගන්නවා. මෙන්න මේක හොඳ අවබෝධයක්. මේ දකින්නේ ලෝකෙ නෙවෙයි හිතට යන දේ කියන එක පිළිබඳව. අන්න මේ විදිහට ළමා කාලයේ පටන් මේවා සමග ඇලීමෙන් ගැටීමෙන් චිත්තාභ්‍යන්තරගත කළා වූ ඇලෙන මුලාව ගැටෙන මුලාව නම් මුල් දෙකක් තිබෙනවා. අස්කත බලන්න. අන්න ඒක අපි අතින් සිදු වුණා. දන්නේ නැතුව. දැන් අපි දැනගන්නේ මේ ඇස තුල පහළ වෙන රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් දැනි විඥාණයෙන් දැනගන්න පංචස්කන්ධය. කන තුල පහළ වෙන ශබ්ද රූපය වේදනාවෙන් විඳ රූපය පරණාකාරයෙන් Tamanට අදාළ වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් දැනි විඥාණයෙන් දැනගන්න ස්වභාවය. ওই පංචස්කන්ධ ස්වභාවය නොදැන තමයි මේවට ඇලුනේ ගැටුනේ. දැන් ඔබට ඒක පංචස්කන්ධ ස්වභාවය තුළ තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තාම තව තවත් මේකට එකතු කරනවා නම් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් අර මූලයේ වැඩෙමින් නැවත උපදින්න හේතු වැඩි කරනවා. අද යමක් ලැබුවොත් හෙට නැවත උපදිනවා. එහෙනම් මේ තබන තබන හැම එකක් පාසාම හෙට නැවතට ලෝභ කළොත් ලෝභේ නැවත උපදිනවා, ද්වේෂ කළොත් ද්වේෂේ නැවත උපදිනවා, මෝහ කළොත් මෝහේ නැවත උපදිනවා, නැවත උපදිනවා. බාහිර වස්තු උදව් කරගෙන චිත්තාභ්‍යන්තරයේ තියෙන දේ හිතට එනවට නැවත උපදිනවායි කියලා කියනවා. මතක තබා ගන්න. මෙන්න මේ න්‍යාය තේරුම් ගත්තාම එතකොට ඒ එන එකට එකතු වෙන එක තමයි අපි කරන්න පුරුදුනේ. ලෝකේ ඉන්න ඔක්කොම කරන්නේ ඒක තමයි ආගම් ભેදයකින්තරව. ඒ මොහොතට එන අරමුණට එකතු වෙන එක. එකතු වෙන්නේ Taman රුචි අරුචි පරිදි. එකතු වුණාම මොකද වෙන්නේ? ආයෙත් සතර හැදෙනවා. ඒක අපි විස්තර කරලා තිබෙනවා ඇහි ඇහි කනේ නාසය අරමුණු තුළ සිදුවෙන ආකාරයක් පිළිබඳව දැන් තේරෙන්නේ නැති ඔබ හැමදාමත් මම කිව්වා කලක් තිස්සේ නමුත් ඒක දැන් තේරෙන්නේ නැති හොඳට නැවතත් අහන්න එතකොට. ආයි අලුත් වචනයක් දාන්න එකතු වීම කියලා ඒකනේ. එතකොට අපට පුරුදුනේම ලෝක ජීවත් වෙනකොට ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, කෝපයට, වෛරයට එකතු වෙන්න. ඒ එකතු වෙනකොට ආයත් සසරට අහු වෙනවා කියන එක තමයි මම මේ ගත මාත්‍රකා පාඩයේදී වෙන්නේ උපාදීය මානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස. එහෙනම් අපි මෙතෙක්කල් කරගත්ත වැඩේ එකතු වෙන ආකාරය බලමු. අන්න අර අපි පැහැදිලි කළා වූ රූපాయనిතරේ හෝ රිදීතරේ ඉන්නවා ඔබ අප්‍රිය කරන පුද්ගලයෙක්. කොහොමවත් නම් අපි කියන සතුරා කියලා දුෂ්ටයා. නැත්නම් ඔබ ප්‍රිය කරන සුන්දර නළුවා හොනිලිය. දැන් ඔන්න ඔබට දැන් ආලෝකය උදව් වෙන්නේ ඔබේ ඇසේ ප්‍රසාදයට ඒ ඒ වැටලා තියෙන ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බ ඔබේ හැට වැටෙනවා. එතකොට ආලෝකයේ උදව්වක් වෙනවා ප්‍රතිබිම්බයේ උදව්වක් වෙනවා චක්ක චක්ක ප්‍රසාදයේ උදව්වක් වෙනවා. නමුත් මේ ස්පර්ශ වෙන්නේ මේ තුන එකතු වීමට ස්පර්ශ කියනවා කියලා ගන්න එපා. ස්පර්ශ වෙන්නේ තමන් හදාගත්ත අතීතය. එතෙන් එතෙන් එන්නේ ඒක ක්ෂණික වෙනවා. තරහ හෝ බය හෝ ක්‍රෝධය හෝ ලැජ්ජාව හෝ ඊර්ෂ්‍යාව හෝ ක්‍රෝධය. දැන් එතෙන් ආපු දේ විඳිනවා. ඒ ආසනං පස්සපච්චය සැප වේදනා. තරහනම් පස්සපච්චය දුක් වේදනා. එහෙමයි ඒක හැටි. වේදනා කියන්නේ සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන් නෙදී කියන්නේ. විඳින්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි Taman හදාගත්ත චිත්‍ර රූපේ. ඉතින් විරුද්ධ නම් ඇලෙනවා, වක්ෂ නම් ගැටෙනවා කියන කාරණේට තමයි වේදනාව තණ්හාවටපත් වෙනවායි කියන්නේ. තණ්හාවටපත් වෙනහම මොකද වෙන්නේ? ආපහු ආයෙත් අර උපාදාන නම් වූ සතරට බැඳෙන්න හේතු වෙන ගැඹුරට බැස ගැනීම කියන දැඩිව සිතින් ගැනීම සිත ඇතුලේ පැවැත්වීම කියලා විවිධ වචන පාළි පෙන්වලා තිබෙනවා. සිද්ධ වෙනවා. එහෙම වුණාම ආපහු නිදිගස් විතර හේතුවක් ඉතුරු වෙනවා. දැන් ඉස්සරලා තිබුණේ ද්වේෂයේ බලවත්කම මොන හරි අපි ඒකකයක් දාලා ගත්තොත් එහෙම 35.5යි නම් දැන් 35.6ක් වෙනවා. මනින්න ඒකක තියෙන්නේ ඔය. හැමදේම මනින්න ඒකක තියෙනවානේ. අන්න ඒ වගේ අපි මේවා මනින්න ඒකකයක් ගත්තොත් එහෙම නැවත තැබුවොත් පොඩ්ඩක් වැඩි වෙනවා. මෙන්න මේ පෘථග්ජන භාවය තුළ පවේදි නම් පව තුල වැඩිපුර තණ්හා උපාදාන විද්‍යා සංකාරා පිනේදනම් පින තුල තණ්හා උපාදනවා විද්‍යා සංකාරා ධානේනම් ධාන තුල තණ්හා උපාදනවා විද්‍යා සංකාරා එකතු වෙනවා සසරේ පුරුදුනේම මේ මොහොතට එන එකට එකතු වෙන්න දැන් කල්පනා කරලා බලන්න එක නෙවෙයිද කියලා එකතු වෙනාට තමයි කියන්නේ උපාදාය විමානෝ කෝබික්කු බද්දෝ මාරස්ස අරමුණක් තුළ බතේරුම් ගන්න වෙනවා ඉතින් ඒකට අපි බුදුන් වහන්සේ මේ ත්‍රිපිටකේ පුරාම ආදාරලා තියෙන්නේ මොකද්ද? පමාද විහාරය. ඉතින් මේක තේරුම් ගත්තම මේ වැඩේ නොකර ඉන්න වෙලාවක් මේ අවස්ථාව වෙලා ගන්නව ඇරුණාම ඇඳුම් මාරු කරන්න හරි තැනකට යන්න හරි අමුතුවෙන් මොනම හරි කියවා කියවා ඉන්න හරි එහෙම මොකක්වත් මේකේ ඕනකමක් නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ වගකීම් ඉටු කරන සදාචාර සම්පන්න ජීවිතයක්. වගකීම් කියලා තියෙනවානේ. ගුරුවරයාට ශිෂ්‍යයන් වෙනුවෙන් වගකීම්, මව්පියන්ට දරුවන් වෙනුවෙන් වගකීම්, දරුවන්ට මව්පියන් වෙනුවෙන් වගකීම්. ඒ වගේ අසරණ අය වෙනුවෙන් උදව් උපකාර කිරීමේ වගකීම් යමක්කමක් තියෙන අයට. මේ කිසිවක් බැහැර වෙන එකක් නෙවෙයිනේ. යහපැවැත්ම ලෝකෙට අවශ්‍යයි. බැහැර යුත්තේ යහ නොවන පැවැත්ම. ඒක ඉතින් නීතිය සකස් කරලා තිබෙන එක පාලනය කරන්නනේ. ඒ වගේම මේ උත්තරීතර සැනසීමක් ඕන නම් ඒ අයට ඒක ඉඳලත් බෑ. ඒකට ආයිබෝන් කියන්න ඕන. මොකද ඒ දුෂ්ට පැත්තට යන්නේම උපාදානීය නරක පැත්තක් අරගෙන. එතකොට සසර ගමන නරක පැත්තට හදන පාරක් තොරණ ඉන්නවයි කියන එක තේරෙන්න වෙනවා. දැන් මෙන්න මේ එකතු වීම උදේ එළියුන් තැන් පටන් රැ වෙනතුරු. පු탁ඥාන පුද්ගලයන් වශයෙන් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් රූපේ ශබ්දේ ගන්ධ රස ඔස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා වශයෙන් පවේදී පාප තණ්හා වශයෙන්, පිනේදී පුණ්‍ය තණ්හා වශයෙන්, ධානයේදී ධාන්හ ධාන තණ්හා වශයෙන් උත් එකතු වෙනවා. ඊර්ෂ්‍යා කරනවා, ලෝභ කරනවා, ද්වේෂ කරනවා. මේ කරනවා කියන්නේ ඕක තමයි. අන්න අර නහි වේරේන වේරාණි වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ කිසි කරකට කියන්නේ ඕකට තමයි ඔය. වැඩිනවා. මිනිසුන් කරපු දේ සමාජයේ නමුත් තථාගතයන් වහන්සේගේ පරීක්ෂණයට ලක් වෙනවා මේක සංසිඳවන විදිහ. අන්න ඒක තමයි බුදුවරු ලෝකෙට හෙළි කළා වූ සදාම් ආලෝකය. ඉතින් ඔබේ සිතටත් මේ සදාම් ආලෝකේ වැටෙනවා නම් ඔබට මේ පැවැත්ම වෙනුවට නැවැත්ම එකතු වීම වෙනුවට මිදීම කරන ආකාරය තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න තේරුම් ගත්තාම සුතත් අරිය ශාවකයා ඒක පටන් ගන්නවා පුතග්ජනයාට ඒක බෑ කියන්නේ ඒකයි. පුතග්ජනවයි කියන්නේ මේ මොහොතේ එකතු වෙනවා කියන්නේ සිමුලා වෙනවා. ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එතෙන් එකතු වෙන එක තමයි ලෝභෝ අත්තං නජානාති ලෝභෝ ධම්මං නපස්සති දෝසෝ අත්තං නජානාති දෝසෝ ධම්මං නපස්සති කියලා පෙන්වන්නේ අන්දන්ත මං තදා හෝති යම් පුද්ගලයෙක් කෘතඥයෙක් වශයෙන් එතෙන්ට එකතු වුණාම ඔහු අන්ධෙක්. ඒ පුද්ගලයා අන්ධ වූ පුද්ගලයෙක්. ඒ අන්ධභාවය තමයි ඊට පස්සේ මේ ජීවිතවල සහෝදරීන් වාද ભેද කරන්නේ, අමුසමියන් වාද ભેද කරන්නේ, අසල්වාසීන් වාද ભેද, දේශපාලනඥයින් වාද ભેද කරන්නේ. මේ සියලු අවුල් හදන්නේ ඔය අරමුණට එකතු වීම නැමැති පෘථග්ජන අන්ධබහල පෘථග්ජන භාවය තුළ පවතිනා වූ පිස්සන් කොටුව තුළ. ඉතින් ඔය පිස්සන් කොටුවෙන් අනාගත බුදුහාමරංග සාධන නිවෙන්න ප්‍රාර්ථනා කළාට අද පිස්සන් කොටුව නැති වෙන්නේ නැහැ. ඒ බේත් ඖෂධේ මරණින් එහා පැත්තේ තියෙන එකක් කියලා විශ්වාස කරාට එහෙනම් මේ පිස්සුව නැති වෙන්නේත් නැහැ. ඒ නිසා එදිනෙදා ජීවිතේ අපි අනුගමනය කළ කළප එකක් පමාද විහාරයුත්තේ කියලා කියන්නේ එදිනෙදා ජීවිතේ අනුගමනය කරන්න ඕන එකක් අපමාද විහාරයුත්තේ කියලා කියන්නේ. අන්න කුමක්ද සරණ කරගත දහම මින් නිදෙන්න මේක වචනේ පෙන්වන්නේ මොකද්ද? අනුපාදීයමානෝ. උපාදීයමානෝකෝ උපාදාන කර ගැනීමෙන් මායයට බැඳේ. නොකරගන්නේ කොහොමද? අන්න ඒක තමයි අපට ඔය සිහිය කියන එක අවශ්‍ය වෙන්නේ ඒ සඳහා. බුදු සමය තුළ ලෝකේ කියවපු විවිධ පොත්පත් ආශ්‍රයෙන් මම දැක්කා බුදු සමයේ විශේෂයෙන් සිහියට මුල්ත වැදගත් තැනක් දීලා තියෙනවායි කියලා. වචනේ හරි, නමුත් අපට මේ සිහිය කියන තැන අවශ්‍යකට ගන්න බැරි වුණා අපි වෙනත් මුට්ට සති වලට සම්මා සති කියලා හිතන් හිටපු නිසා. අර සති විස්තර කිරීමේදී සම්මා සති විස්තර කිරීමේදී ඔබට මතක නම් සම්මාදිට්ඨිය සංකප්පය වාචා සම්මන්ත ආජීව තුනේදිම සම්මාදිට්ඨිය සහ සතිය සහ වායාමයේ බලපානවයි කියලා මහා චත්තාරි සක සූත්‍රය මම පැහැදිලි කළා. හැම මොහොතකම බලපාන එකක් නේ නං අය සම්මා සතියට මේ හත්වෙනි මාර්ගයේ විතරක් තියෙන එකක් නෙමෙයි. පළවෙනි එකේ ඉඳලම තියෙන්න ඕන එකක්. ඒ වගේම උත්සාහය සම්මා දිට්ඨිය පටන් තියෙන්න ඕන එක. අපි කතා කරාට එතනක් හතරක් තියෙනවා කියලා. ඒක තමයි අර සත්‍ය විභංග සූත්‍රයේ තියෙන මේ මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ පැහැදිලි වෙන්නේ නැත්තේ. දුර්වලතාවයක් නෙමෙයි. ඒක දසවස්තක සම්මාදිට්ඨිය තුළ විග්‍රහ කරපු එක. මේවා ඉතින් අපේ අතට එනකොට පාලි පොත් ගොඩාක් අරගෙන සංස්කරණය කරලා හදලා තමයි දීලා තියෙන්නේ. ඉතින් හදපු එක 100ක් හරිද වැරදිද කියන එක පිළිබඳව ටිකක් විමතියක් අපට තිබෙනවා. මතක තබා ගන්න. පහදලි කරගන්න හොඳම තැන තමයි අපිට මේක තේරෙනවා නම් මේ දේ වෙනවයි කියලා එහෙනම් ගැටලුවක් නැහැ. මොකද මේක පොතේ තියෙන දහමක් නෙවෙයිනේ. මිනිසාගේ සිතේ අනුගමනය කරන්න ඕන දහමක්. මේක තමා තුලපතින්න ඕන දහමක් නේ. ඒකයි මම මතක් කළේ ඔය බුදුසමයේ ගැඹුර තේරුම් ගැනීම සඳහා හොඳම අටුවාව පංචස්කන්ධයේ පංච පාදනස්කන්ධය තේරුම් ගැනීම කියලා. හොඳයි අපි දැන් අහනවානේ දැන් මේකෙන් මිදීම මුල් කරගත්ත කටයුත්ත කොහොමද කියලා. දැන් මේකේ තියෙනවා මට මතක් කරන්න වචනයක් දෙකක්. ඔය මම තිබෙනවා වෙනත් තැන්වල නමුත් ඔය ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ හේතු කියනවා. හේතු හේතුත් නෙමෙයි ප්‍රත්‍ය කියන්නේ ඊට වඩා පහළින් තියෙන උපකාරක ධර්ම කියන කාරණා. ඒ නිසා මේ ප්‍රත්‍ය සූවිසි 24කට බෙදලා තියෙනවා. ඕකේ තියෙනවා මේ මේ මේ සහජාත, පුරේජාත, පච්චාජාත කියලා වචන තුනක්. ප්‍රත්‍ය. මේ පුරේජාත කියන්නේ කල්තිය හට ගන්නවාට. සහජාත කියන්නේ සමග හට ගන්නවාට. පච්චාජාත කියන්නේ පසුව හට ගන්නවාට. දැන් සිහිය සම්බන්ධයෙන් ඕක දාන බලන්නකෝ. දැන් අපි දැන් දන්නවා මේක දන්නවා බැනගන්න එක, පරිගන්න එක, වෛර කරන එක වැරදි. නමුත් අපිට සිහිය පුරුදු කරලා නැහැ. එනවා තරහ ඇවිදින් දුවට බැන්නට පස්සේ නැත්තම් අසල්ලාසියට බැන්න පස්සේ හෙට දිහාට මතක් වෙනවා. කලේ වැරදි නේද කියලා. අන්න ඒකට පච්චාජාත වුණා, පස්සේ ඉපදුණා. ඒ තව සිහිය මදි නිසා. නමුත් ඕක දිනු කරන් දිනු කරන් යනකොට ඒ මොහොතේම ඒ සිද්ධියත් එක්කලාම මතක් වෙනවා. මේක වැරදි නේද? එතකොට සහජාත වෙනවා. තව ටිකක් වෙලා යනකොට එළිය එන්න ඉස්සර වෙලා තේරෙනවා එතකොට පුරේජාතයි. එතකොට වළක්වන්න පුළුවන්. ඔබ පාඩම් කරන්න තියෙන දේවල් නෙමෙයි ඔබේ සිතේ වෙන්න ඕන කාරණා. ඒ නිසා මේක අරමුණ තුල වෙන්න ඕනේ. ද්වේෂය තුල, ලෝභය තුල, මෝහය තුල මේ ක්ලේශ ධර්මයන් තුල. ඔක්කොම පැහැදිලි කරන්නේ අවශ්‍ය විතරක් කියන්නේ ඒක. ඒ ඔක්කොම පාඩම් කරවන්න ඕන කමක් නැහැ විභාගයක් ලියන්න නෙමෙයි අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඔබ මේ වර්තමාන අරමුණ තුළ මොනවද මේ අපි දැන් මේ හදන්න හදන අරමුණ? අපි ගනිමු. තිත්තං චරන්න සින්නවා සයනෝවා. සිටිමින් ඇවිදිමින් හිටි ඉදිමින් නිදමින් සිටිමින් ඇවිදිමින් හිඳමින් නිදමින් මේ තමයි මුළු ජීවිතේම ඉරියව් ටික. මොනතරම් මේ ලෝකේ වැඩ කරනවා කියලා කතා කළත් ওই ඉරියව් හතරෙන් එකක තමයි ජීවත් වෙන්නේ. දැන් පෙරැසු බණ වලින් තේරුම් ගන්න ඕන මේ මේ ඉරියව් හතරේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විතර්ක තුනක් උපදිනවා අර පරණ තියාගත්තේ. අන්න ඒක තමයි පස්සපච්චා වේදනා කියන්නේ. කාම විතර්කය ඇලෙනවා. ව්‍යාපාද විතර්කය ගැටෙනවා. හිංසා විතර්කය තව එහාට කය වචනට ක්‍රියාත්මක ගන්නවා. මෙන්න මේ තුන එන වෙලාවට ඕකට එකතු වෙන එක තමයි කළේ සිහියක් තිබුණේ නැහැ. ඔන්න දැන් පටන් ගන්නේ නම් මේක එන්න දැනගන්න මේක එන බව දැනෙන එකට තමයි සිහිය කියන්නේ. 아무තු එකක් නෙමෙයි. සති කියන්නේ සිහිය කියන එකනේ. නමුත් ඒක ආනාපාන ඔස්සේ හුරු කරන්න පුළුවන්. ඉරියාපතන ඔස්සේ හුරු කරන්න පුළුවන් ප්‍රාථමික මට්ටමේදී. අපි මම කියලා තියෙනවානේ මව කුසෙන් ලියු තැම්ම මැරෙනකල්ම හුස්ම ගන්නවා කවදාවත් අවධානය යොමු වෙන්නේ අවධානය වෙනවා කියන්නේ හුස්ම ගන්න එක වෙනස් වෙනවා නෙමෙයි හුස්ම ගන්න පිටින් එක වෙනවා දැන් දැනෙනවා දැනෙන්නේ සතියට හොඳයි දැන් සිදුවෙන දේ දැනෙන සතියක් පුරුදු කරගත්තොත් දිනු කරන් දිනු කරන් එනකොට ආනාපාන වෙනුවට කාම විතර්කයට එන්න බැරිද සතිය? ව්‍යාපාද විතර්කයට එන්න බැරිද? හිංසා විතර්කයට එන්න බැරිද? පච්චාජාත වෙලා සහජාත වෙලා පුරේජාත වෙන දක්වා දිනු කරන්න ඕන. එතකොට එනම් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් uppannam කාම විතක්කම් uppannam ව්‍යාපාද විතක්කම් uppannam විහිංසා විතක්කම් ඔන්න ඔය තුන් දෙනා ඇංගිලා ඉඳලා එළියට එනවා. ඒ තමයි කෙලෙස් සතුරු. දැන් පෙරකල දේ තමයි එකතු වෙලා සසරට බැඳෙන එක. ආයෙත් සසර හැදුවා. අර වට දුක්ඛය. සසර හැදුවා. දැන් මෙතන පෙන්වන්නේ අනුපාදීයමානෝනේ. මොකද්ද මේ නොගැනීම කියලා කියන්නේ? එකතු නොවීම කියලා කියන්නේ. මේක තමයි අපි හොඳටම ඉගෙන ගන්න ඕන දේ. සංසාරයේ බලවත් කලේ එකතු වෙන්න දැන් සසරෙන් මිදෙන්න නම් එකතු වෙලා බෑ සසර ඇවිදින්නමයි පුළුවන් වෙන්නේ. එහෙනම් අන්න කන්ති ඉවසීම. අක්කෝදේ නොකිරීම කියන්නේ ආපු දෙයට එනවා. එන්න ඕනේ. ඒකනේ උප්පන්නං කාමිතක්කම් කියලා කියන්නේ. ඒකනේ උපා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ හටගන්න ඕනේ. දැන් සමාධිය හදාගෙන එන්නේ නැතුව ඉඳලා කවදාවත් ඔක හදන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් බුදුන් වහන්සේ වැරදීනේ. සාමාන්‍ය ලෞකික සමාධියක් හදාන අරමුණ නැතුව ඉන්නවා. කෝ උප්පන්නං කාමිතක්කම්, කෝ උප්පන්නං ව්‍යාපාද විතක්කම්, කෝ උප්පන්නං විහිංසා විතක්කම්. කෝ ඉමේ පංච උපාදානස්කන්ධේ මෙම පංච උපාදානස්කන්ධේනේ. එන්න ඕනේ එහෙනම්. නමුත් එන එන චිත්ත වීතිය වෙනයි එකතු වෙන එක තව එකක්. එකතු වුණොත් තමයි අනාගත ඵල උපදමින් සතර හිතේ හැංගිලා ඉවර වෙන්නේ. හොඳයි එකතු නොවුනොත් අර වේදනාවට පස්ස නැතුව පස්ස පස් වේදනාව අපි කරා එකතු නොවනවට පස්ස නිරෝධ කරනවායි කියලා. එහෙනම් ඒක අර හතරා මිතරා වශයෙන් විඳීමකුත් නැහැ, තණ්හා කිරීමකුත් නැහැ, උපාදාන කිරීමකුත් නැහැ, භව නැහැ. දැන් මොකද වුනේ? අනුපාදීයමානෝ නේද? කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, හිංසා විතර්කයේදී, ඇහේදී, කනේදී, නාසයේදී මේකට එකතු නොවෙන්න අපි සිහියක් දියුණු කරන්න වෙනවා. ඔන්න ඉවසීම, කන්ති. ඔන්න අමඤ්ඤ මානය, ඔන්න පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානස්යෙන් බැලීම. එකතු වුණාම මඤ්ඤමානය මම මගේ මගේ ආත්මකට ගත්ත හේතු ඉතුරු වුණා. එකතු වුණාම අමඤ්ඤමානය එහෙනම් අනිත්‍ය. එකතු වුණාම නිට්ටය එකතු නොවීමෙන් අනිත්‍ය. බලන්න බුදු සමය දැන් අනිත්‍ය නිට්ටය කොතනද තියෙන්නේ කියලා. ඔය ලෝකේ ඉගෙන ගන්න ගිහින් ඉගෙන ගත්ත ඔක්කොම අනිත්‍ය පිළිබඳ අදහස් අතහැරලා දාලා මෙන්න මෙතෙන්ට ගේන්න මේක. දැන් එතකොට අනිත්‍ය ධර්මය වෙනවා. හරිනේ ඉතින් වක්කලි ට දේශනා කළේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය අනිච්චත දුක්ඛත අනත්තත යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි සකදාගාමී අනාගාරයන්ත බලන් සත්‍ය කරයියාද. අපිට කියන්න පුළුවන් වුණා ලියන්න පුළුවන් වුණා මේක යොදා ගන්න බැරි වුණානේ. දැන් බලන්න ප්‍රායෝගිකව යොදාගෙන බුදුන් වහන්සේ වදාළ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය ක්ෂේපතිපදාය ඔබ යනවද කියලා. ඔන්න ආර්ය පුද්ගලයාගේ භාවනාව වෙන මොකක්වත්ම නෑ ආය කාටවත්. බුදුන් වහන්සේ කළ දෙයමයි සරියුත්ථමඳුරොත් කළේ, මොගලන්හාමඳුරොත් කළේ, ඉන්පස්සේ හිටිය ආර්ය පරිපූර්ණ ඔක්කොමත් කළේ මම කරන්නෙත් මේක. මතක තියාගන්න. මගේ භාවනාව ඕක තමයි. හරිනම් කරන්න. කොතරම් ලේසිද බලන්න. දෛනික යහපත් කටයුතු වලට මොනම තහනමක්වත් බාධාවක් නැහැ. ඇඳුම නිල ඇඳුම තම තමන්ට. අපිත් මේ නිල ඇඳුමක දෙන්නේ. ආරක්ෂකෙක් නා ආරක්ෂක ඇඳුමේ ඉන්න. රාජකාරී කෙනා ඒ නිල ඇඳුමේ ඉන්න. ගුරුවරයෙක් නා ඒ නිල නිල ඇඳුම ප්‍රශ්නයක් නැහැ. නමුත් කොතන හිටියත් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ හිංසා විතර්කයේ උපදින්නේ තමන්ට අදාළ ශේස්ත්‍රය තුළ. ඒකට එකතු වුණාම අවුල් වෙනවා. එකතු නොවුනහම ඒකට padi ගවන්නේ නැහැ කවුරුද? padi කපන්නෙත් නැහැ. තමන් තමන් සංයමයටපත් වෙනවා. දියුණු කළ ප්‍රඥාවෙන් කියන්නේ මෙන්න මේක තමයි. දකින්න වෙනවා. ඒකට ඉතින් තවත් කරුණු පැහැදිලි කරන්න තිබෙනවා මේ මොහොතේ මම හිතන්නේ තරම් දිගු කලක් අපිට ලැබෙන එකක් නැහැ. ඔය එකතු වෙන එකට ආස්වාදය කියනවා ඒ නිසා සසරට බැඳෙන එක සමග සතරක් හැදෙන එකට ආදීනව කියලා කියනවා. දැන් ආස්වාදයේ ආදීනව දකින්න ඕනනේ. ඒකට එකතු වෙලා මේ කරගත්ත හරිය මදිද? බුදවරු ගානක් ලෝකේ පහළ වෙලා යනතුරු 28 දිනක් අපි දන්න විදිහට නම් අපි මොකද කරේ ආස්වාදයේ විඳ විඳ සසර ඇවිද්දා. තාමත් කයවල් හදනවා අර වේපුල්ල විභාර පරිවේ තරම් උසර කයවල් හදනවා විඳිනවා සිතුවිල්ල ඉස්සරහට තියලා හතරක් හදනවා. පවෙන් සසර හදනවා පව උපාදානෙන් පින් උපාදානෙන් සසර හදනවා අත්කලමතාන යෝගින් ධාන උපාදානෙන් සසර හදනවා. බුදවරු පහළ වෙනතුරු සසරින් මිදීමක් තිබුණේ නැහැ නේ පැවැත්ම විතරනේ තිබුණේ නේ. දැන් බලන්න බුදවරු හොයාගත්ත රහස උපාදානයේ වෙන්න තියෙන මොහොත උපාදානයේ නොවෙන්න මොකද කරන්න ඕන සතිය පාවිච්චි කරන්න වෙනවා. අන්න සති සම්මා සතිය. දැන් දැන් මොකද වෙන්නේ? වෙන්නේ තින්නම් සංගති පස්සෝ නම් හරි. නමුත් වේදනා කරන්න යන්නේ පස්ස නිරෝධව. අර පරණ තමන් හදාගත්ත කාම විතරකේ ව්‍යාපාද විතරකේකට එකතු නොවෙනවට නිරෝධව කියනවා. එහෙනම් ඊළඟ චිත්ත වේදීයේදී පරිඋත් ทาน වුණ අනුසය පරිඋත් ทาน වුණාට විතික්කම නැහැ. එහෙනම් මොකද වෙන්නේ? වේදනා නැහැ, නැත්නම් තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. දැන් නැවත උපදින්න හේතුවක් ඉතුරු වුණාද? කර්මය සේ වුණාද? නැවත නැවතත් අනුපස්සති සෝවාන් සිට රහත් දක්වා අනුපස්සති තියෙනවා. ඊට මෙහා අනුපස්සති නෑ කාටවත් මන් දන්න අයට. දැන් ආපහු යන්නේ එක් බව තේරෙනව නේද ඔබට? ඔබට මේකට උදව් වේවි මේ මේ වැරද්ද සිදු වෙන බව හෙට දිහාට හරි මතක් වෙන එක පච්චාදාත ප්‍රත්‍ය. නමුත් ඒක හෙට නෙමෙයි දැන් තව පොඩ්ඩකින් මේ මොහොතේ දැනලා ඉවරනාට පස්සේ දුවගේ හිතට දුනාම පුතාගේ හිතට දුනාම ගුරු දරුවාගේ හිතේ දුනාම ගුරුවරයාට මතක් වෙනවා නම් පච්චාදාත. පස්සේ ඉපදුනා වැරද්ද. මම මම මගේ ද්වේෂයට අහුණා නේද කියලා. ඊළඟට මට සමහර අය කතා කරලා කියනවා එනකොටම දැනෙනවායි කියලා. එතකොට සහජාත වෙලා තියෙන්නේ. දැන් එහෙනම් ඉඩ නෑ එකතු වෙන්න. තව ටිකක් සිහිය දිනනකොට එන්න ඉස්සල්ලාම එනවා ඒක කලාම. එතකොට කඩන්න ශක්තිය හම්බ වෙනවා සතියෙන්. මොකද එකතු නොවීමෙන්. එනිසා මා දකිනවා එකතු වීමෙන් සිදුවෙන දේ නිස්සකාත්ම බවයි එකතු නොවීම තමා බුදුසහමේ සඳහන් ආරි සත්‍ය සුපිරි අනිත්‍ය. බොහොම පහසුයි. ඒකයි මම කීවේ මේවා නිතරම බරපතල දේවල් වෙන්න බෑ. සුනීත සෝපාක කියලා කියන්නේ උගත්තු බුද්ධිමත්තු උපාධිකාරයෝ නෙවෙයිනේ. සාමාන්‍ය අය. ඔවුන්ටත් මේක තේරුණාම එකතුණු වීමෙන් හදාගන්න පුළුවන් වුණානේ කියලා පෙන්වන්නේ. නම් අද අපිට බුදුසාමී මේක ගන්න පුළුවන් නම් 75ක් විතර එකතුණු වෙන අය වලටපත් වෙන්නේ. තේරෙන්නේ නැති අය ඉන්න පුළුවන් ප්‍රත්‍යජන සමාජයේ. එතකොට අර වසර 1000කට 1500කට 1000කට පෙර දහම් දීප්තියයි නම්ලත් මේ දිවයිනේ තිබුණ දහම් දීප ස්වභාවය චෛත්‍ය වැඩි වෙලාද හැදෙන්නේ මේ එකතුණු වීම තුළින් මිනිස්සු දහම වෙනකොටද හැදෙන්නේ. චෛත්‍ය නම් ඕන තරම් හදන්න පුළුවන්. හන්දි හන්දි ගාන බුදුවිලිමත් හදලා තියෙන්නේ. නමුත් මිනිස්සු කරන්නේ මේ ලෝභයට, දේශයට, මොහයට එකතු වෙන නම් එහෙනම් ඔවුන් ආගම ආගමක් හදාන අදහනවා. ලෝභ දේශ මොහ තියාගම. ඒක ආදාහ අදහන බුද්ධ ආගම. නමුත් මේක දර්ශනය. දැන් හරි ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ නිබ්බාන. ඔබට මේක පටන් ගත්තාම ඔබට එතන මේ එකතු නොවීමෙන් උපාදානෙන් මායයන්ගෙන් මිදෙනකොට හම් වෙයි සංසුන් සුවයක්. ඒක මොකද්ද කියලා ගිහින් බලන්න. අය රහසක් ඒකේ නැහැ. ටික ටික ටික ටික එක වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි. එබැවින් ධම්මස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවට එන්න මේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මේ සියලු පැතුම් සපරේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව වාසය කරන්නා වූ අනුග්‍රහක බවතුන් ඇතුළු පන්දෙන හැම හැම දිනාටමත් ඉහාත්ම වශයෙන්ම මෙම කරුණ අනුගම්‍ය ප්‍රතිපදාවක් බවට පත් කිරීම තුළින් නිවෙන සැනසෙල මං පිත්විය වේවා යන්න අපිත් ප්‍රාර්ථනයයි. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.